අවසරයි සම්මාස. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ අවස්ථාවේ වැඩ පිළිවෙල ආරම්භ කිරීමක් වශයෙන් ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්නෝත්තර වැඩ පිළිවෙලයි ඉස්සරහින් තියාගෙන තියෙන්නේ. මේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා. අපි පටන් අර ගන්නවා ඒ අතර වාදීදී කාට හරි වෙනත් ප්‍රශ්න හෝ ප්‍රකාශන කියනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා සාදරයෙන් ආරාධනා කරනවා. කරු ස්වාමීන් වහන්සේ මාර්ග චිත්‍රය හා ඵල චිත්‍රය එකවරම ඇති වෙන්නේද මාර්ගඵල ලැබීම සඳහා යෝගාවචරයෙකු සත්‍යවිසුද්ධිය ලැබිය යුතුද මේකේදී උත්තර දෙන්නේ මේක සාමාන්‍ය මූල ධර්මානුකූල විතරයි උත්තර දෙන්න පුළුවන්නේ මොකද ඒක අත්දැකිය යුක්තක් නිසා මූල ධර්මානුකූලව නම් අපි පිළිගන්න සිට මතේ මාර්ග චිත්‍රය හා ඵල චිත්‍රය එකවරම ඇති වෙන දෙයක් ඒ සඳහා සත්‍යවිසුද්ධිය තුලින් තමයි ලැබෙන්නේ කියන එක ඉතින් ඒක මේ ඒක ඕකියවත් නැහැ කිව්වත් ඒක නේ වැදගත් වෙනවා තමන් ඒක ප්‍රත්‍යක්ෂ කරන එකයි ප්‍රත්‍යක්ෂ ඥානය තමයි වෙනසක් ඇති කරන්නේ මේ උත්තර වලින් වෙනසක් ඇති කරන්නේ ජීවිතයට ඒක නිකන් තව කෙනෙක් දක්වන මතයක් කරලා ගරු ස්වාමීන් වහන්සේ සබ්බේ මනෝද්වාරයේ තියෙන හිතිවිලි චිත්ත නියාමයට අනුව සිදුවන අනාත්ම ධර්මතාවයක්ද එමෙ සිටිවිලි නිසා හට ගන්නා සැප දුක් වේදනා ආදී නිරීක්ෂණය කරන්නේ මානසිකාරයේද මේ මේ වගේ ඒකාන්ත මතයක් ඉදිරිපත් කරන අමාරුයි අපේ මනෝද්වාරයේ තියෙන හිතවිලි චිත්ත න්යාමයේ අනුව සිදුවන අනාත්ම ධර්මතාවයක්ද කියලා යම් කිසි කෙනෙක් පුතත්යනම ඉඳගෙන ආත්මය පිළිගන්න කෙනෙක් නම් ආත්මක් කියලා කියනවා කියලා ඒ පුතලට පේන්නේ මේ හිතවිලි චේතනාවෙන් ඇති වෙන දෙයක්. ඒ නිසා මට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා මගේ ආන්දු මට්ටයකට තියෙන නිසා මගේ ආත්මය මේ හිතවිලි කෙරෙහි අධිකාරිය පවත්වනවා කියලා ඒ මතයකට ඉන්න පුළුවන් ඒක මේ අවබෝධය ලැබපු කෙනෙක් කිව්වට ඒක අනාත්මයි කියලා අවබෝධය ලැබපු නැති එහෙම නැත්නම් පුතක්කන හැම කෙනාම ඉතිවිලි එහෙම නැත්නම් අනිකුත් දැකීම නැසීම සීල් ක්‍රියා ආත්ම සංඥාවෙන් තමයි කරන්නේ. ඒ ආත්ම සංඥාවෙන් කරන කෙනාට අනාත්ම ධර්ම සාගත කියලා ඒතු ගැනීමක් නෑ. එයා කොහොමදක්වත් අර ගමන් ගත්ත වැඩි මතේම තමයි ගත කරන්නේ. ඒක නිසා කියන්න පුළුවන් පරමාර්ථ පැත්තෙන් බලලා අනාත්මයි කියලා. නමුත් ඒකට එකඟ වෙන පිසක් නැහැ. සත්‍ය ඒක වුණාට එකඟ වෙන පිසක් නැහැ. මොකද ඒ පුතක්කන පිටිස් නිත්‍ය දෘෂ්ටික පිටිස් ආත්මයි කියන හැඟීමෙන් ඉන්න නිසා ඒක පේන්නේ ආත්ම වශයෙන් තමයි. එමේ හිතේ නිසා හට ගන්නා සුඛ දුක් වේදනා ආදී නිරීක්ෂණය කරන්නේ මානසික ආඩුව කියලා ඇත්තටම භාවනාවක් නොකරන කෙනාගේ නිරීක්ෂණයක් ඇත්ත නැහැ. නිරීක්ෂණය කිරීම කරන්නේ සතියෙන්. සතිය තමයි මේ එළඹ සිටීමෙන් කරන්නේ මානසික කාර්යය කරන්නේ ඒ අරමුණු අතරින් ඒ කාරණාවට හිත මෙහෙවීම තමයි. හිත යොමු කරගීම යොමු ලබා දීම මානසික කාර්යය කරනවා. ඒක විතක්යෙන් මානසික කාර්යයෙන් සහ චේතනාවෙන් කියන තුනෙන්ම තමයි කෙරෙන්නේ. නමුත් අර චිත්ත වීදි කොට ගන්නකොට අභිධර්ම ක්‍රමයට නැත්නම් මේ අටුවා ක්‍රමයට ඉති පෙන්වන්නේ භවංග භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරා වජ්ජන්නේ අන්නේ මේ ආවර්ජන හිත තමයි මානසිකාරය වෙන්නේ පසින්දුරංගෙන් කොයි එකකටද මේ සංඥාව ආවේ කියලා හොයා ගන්නවා ඒක විදිහට බලනකොට මේ විපස්සනායෙන් බලනවා අරමුණු පංචද්වාරයේටම මේ අරමුණු තියෙනවා. කොයි එකද තෝරන්නේ කියන එක ඒ වෙලාවේ අහම්බයක් වෙන්නේ. අන්න ඒ තේරිල්ල කරන්නේ මනස්කාරයෙන්. පංචද්වාර ආවර්ජනේ ආවර්තන හිත ඊට පස්සේ චක්කු විඥානය කියලා නිදර්ශන කරගන්නවා. ඊට පස්සේ මේ ඒ යන හිත විදි දුවනවා. සෝත විඥානය වෙන්න පුළුවන්. නිසා මානසිකාරය තමයි අරමුණු තේරීම කරන්නේ. ඒක නිරීක්ෂණය කිරීම කෙරෙන්නේම නැහැ. අපි ඒක සතිය පිහිටුවගෙන හිතේ නැත්තම්. සතියට ඒ නිසා සයිට් ඉන්සයිට් කියලා කියනවා විපස්සනාවට විපස්සනායෙන් කරන්නේ ඒ සිද්ධිය අනුංග දෙයක් වගේ නිරීක්ෂණය කරනවා මේ භාවනාවෙන් තොරකේනා කරන්නේ ඒක විඳින එක පමණයි වේදනාව සැප හෝ දුක් වේදනාව විඳිනේට ලක් වෙනකොට නිරීක්ෂණ ශක්තිය නැති වෙනවා කරු ස්වාමීන් වහන්සේ පසුගිය දින කීපෙම ධර්ම ශාස්ත්‍රික වේදනාවක් පෙන්වෙමි. නිදා ගැනීමට විශ්වත්ය නොකර පරියන්තයේම ආනාපාන සතිය මූල කර්මස්ථානය කර ගැනීම වෙනුවට වේදනාව කර්මස්ථානය කරගත්තෙමි. වේදනාව මේ ආකාරයේ දෙස පිටුන කෙනෙකු හැටියට බැලුවෙමි. ඒ වේදනාව සියල්ල නැති විය මේ නිවැරදිද? මේක සාමාන්‍යයෙන් ඕන කෙනෙක් අහුවත් හිතන්නේ මේ වේදනාවක් මේක අදහස් කරන නැත්නම් දුක් වේදනාවක් එම දුක් වේදනාවක් තිබිලා නැතිවීම මේ හොඳ දෙයක් විදිහට තමයි ඉතින් ඒක නිසා සාමාන්‍ය සම්මුති ලෝකයට යන බැලුවත් මේ වේදනාව මේ සියල්ලම නැති වුණා නම් ඒක හොඳයි මේ නිවැරදිද නැද්ද කියලා බලන්න ඒක නැවත නැවත වෙන්න ඕන එක සැරයක් වෙලා කවදාකවත් නිශ්චයකට එන්න අමාරුයි මේක දෘෂ්ටි මායාවක්ද එහෙම නැත්නම් හිතේ විකාරයක්ද කියලා දන්නේ නැහැ. නැවත නැවත වෙනකොට Tamanටම තේරෙන පටන් අරගනි. මේ වේදනාව අඩු වෙනකොට මේක න්‍යාය ධර්මයක් වුණොත් කියලා කරන්න පුළුවන් තත්ත්වයකට එනවා. මට මෙහෙම ගෙරුවොත් නැති කරන්න පුළුවන් කියලා. එතකොට ඒක නිවැරදි බව Tamanටම වැටෙන්න පටන් ගන්නවා. කරු ස්වාමීන් වහන්සේ ඇත්ත ඇති හැටියෙන් දකින්නවා යන්නේ අදහස් වෙන්නේ හැමදේම ආකෝපේජෝ වායෝ පටවි ලෙස බැලීමද එසේ නැත්නම් මේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි යන අවින් බැලීමද කරුණාකර පහදා දෙන්න. මේක ඇත්තටම ඇති ඇති දකින්නයි කියලා කිව්වහම මම පටවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ සංසිද්ධිය රූපාකාරය විතරයි. එතකොට හැම සංසිද්ධියකම නාම රූප දෙකක් තියෙනවා. නාම කොටාශයත් මේ වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් ඇති හැටි ඒක මේ ආලවට්ටම් කරන්නේ නැතුව උපදාන්න නැතුව සංස්කරණය කරන්නේ නැතුව ඇති හැටි දැකීමයි ඒකමයි දිත්තේ දිත්තමත්යන් කියන්නේ දැකීම දැකීම මතින් අතර වෙනවා ඇසීම ඇසීම මතින් අතර වෙනවා මුතේ මුතේ මතින් අතර වෙනවා හිතට දෙහි හිතට දෙහි මතින් අතර වෙනවා එහෙම නැත්නම් ඇහැට යමක් දැක්කෙනුනට අන්දේ කොලේ කටයුතු කරනවා කනට යමක් ඇහුනට බීරෙක් වගේ කටයුතු කරනවා කියන අදහස් කරන්නේ ඒ දේවල් මතට ප්‍රතික්‍රියා කරන්නේ ප්‍රතික්‍රියාව එනවා ඒක නොකර ඉන්න උත්සාහ කරනවා එතකොට උදාහරණයක් කියනවා නම් මේ ගඟක් අයින වාඩිලා ඉන්න මිනිස්සේ ගඟ දිහා බලන්න ඕන නම් ගඟ කලබන් නැතුව බලන්න ඕන. ඇඟිල්ලක් යවුව කකුල දැම්මොත් වෙන්නේ තියෙන ගඟ නෙමෙයි දකින්නේ කලබිච්ච ගඟක්. ඒ තමන්ගේ නිල් ගැහිම නිසා. කකුල දැමීම නිසා. ඒකෝට තමන් තෙමෙන ගතියක් දැනෙනවා. ළඟ කැළමෙන ගතියක් තියෙනවා. ක්‍රම දෙකකින් අහුවෙනවා. මේ අනාකූල ප්‍රවාහය ආකූල කරගෙන කියලා. ඒ නිසා ඒක දිහා බලාගෙන විවේකීක මම නෙවෙයි මගේ නෙවෙයි කියලා බලන එකත් එක විදිහක් තමයි. ඒක නැත්තම් විවේකීව බලනවා. මේකෙන් කිසිම මානසික ආතතියක් ගන්නෙ නෑ. මේකෙන් අසහනයක් ගන්නෙ නෑ. යුතුයකමක් ඒක නෑ. යුතුය අයිති මොකක්වත් නෑ. වෙන දේ වෙන හැටියෙන් බලන්නයි ඒක මේ ඇති ඇත්ත ඇති හැටියෙන් දැකීම මෙච්චර අමාරු වෙලා තියෙන්නේ අපි හැම එන දෙයකටම ප්‍රතික්‍රියා කරලා කරලා ඒක හැබැයික් වෙලා තියෙන නිසා. ඒ හැබැයි නැති කරන එකේ තරම දුෂ්කරයි අපට. දිහා බලන්න ඉන්න බෑ. මේ දිහා බලන ඉඳිල්ල පුංචි කාලේ තියෙනවා මොකද අතුලත <clears throat> සංඥාස්කන්ධයක් නැති නිසා. එන දේ දිහා සම්පූර්ණ අවදියෙන් සම්පූර්ණ සජීවීව බලන්න පුළුවන්. හැබැයි ඒකට ප්‍රතික්‍රියා කරන්න බෑ. ඒ වගේම එන දිහා එහෙම බලන්න පුළුවන් පිසෙකට. පිසකෙත් නෑ ඇතුලේ වග විභාගයක් නෑ. මේ කොයි දේ කරයිද කියන ගන්නේ කනෙක්ෂන් නෑ. ඒ වගේම පුළුවන් රහතන්වන්දට. රහතන්වන්දට අසුභයක් දිහා බලලා ඕනෑමක සුබ සංඥාව ගන්න පුළුවන්. අසුභයක් දිහා බලලා ඒකේ අසුබ සංඥාව ගන්න පුළුවන්. අසුභය අධ්‍යාව බලලා සුභ අසුභ නැති සංඥාව ගන්න පුළුවන්. ඒ නිසා දී අසුභ වුණාට Tamante එකෙන් විකල්ප තුනක් තියෙනවා රහතන් වහන්සේට. පුතජනජන එකයි. අසුභ දෙයක්වත් අසුභමයි. ඒකට බනිනවා, ඒකට ද්වේෂ කරනවා, අනේ මං වගේ කාලකණියෙක් කියලා කරගන්නවා. ඒ මොකද අසුභේ සුභේ දකින්න හිට දන්නේ. අසුභේ මධ්‍යස්ථේ දකින්න හිට දන්නේ. අසුභේ අසුභේ දකින්න හිට දන්නේ. ඒ නිසා පුතජනයා මේ අරමුණ මත වාල් වාල් භාවයකට දාස් භාවයකටපත්